දුක නැතුව ඉන්න. මේ කරන සෑම ක්‍රියාවක් තුළම තියෙන්නේ තමන්ගේ ජීවිතයට සැනසීම සැපසතුට දෙක ළඟා කරගන්න දුක ජීවිතයෙන් අයින් කරගන්න. අපි මේ පින් දහම් කරන්නේ ඒකටයි. අපි පින් දහම් කරන්නේ කෙනෙක් මෙලොව රැකිරක්ෂා කරලා හොයන්නේ ජීවිතේ ජීවත් කරන්නේ සැප සතුට දෙක හොයාගෙන දුක අයින් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ ධම්මා වේදනා සමසරණං මේ ලෝකයේ තියෙන සියලුම ධර්මතා වේදනාව කියන එකම ධර්මතාවය අනුව ගිහිලා තියෙන්නේ කියලා. නිවන වේදනාව අනුවගේ ධර්මය. කුමක් නිසාද දුක් වේදනාව කියන ධර්මතාවයෙන් නිදීමට දුක් දුකේ නිරෝධය බලාගෙනයි අප කටයුතු කරන්නේ. ඒ නිසා හැම කෙනාගේම බලාපොරොත්තු නිදුක් බව නිසා නිදුක් බව ළඟා කරගන්නට එක එක ක්‍රම උපායන් ලෝකේ තියෙනවා. නමුත් අපි නිදුක් බව කියලා කිව්වට අපි නිදුක් බව කියලා හිතන හැම දෙයක්ම වක්‍රාකාරව අවසන් වෙන්නේ අපව දුකෙන්. ඉතින් මේ ලෝකෙ තුල නිදුක් බව නැති නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙ තුල නිදුක් බව නැති බව අවබෝධ කරගෙන ඒ නිදුක් බව දුක් නැති බව දුක් නැති තැන හොයාගෙන එතෙන් යන මාර්ගය කියලා දුන්නා. ඉතින් කෙනෙකුට ජීවිතයේ දුක අයින් කරනවා නම් සැපසතුට ළඟා කර ගන්නවා නම් ඒ මාවත අනිවාර්යෙන්ම දැනගෙන සිටිය යුතුයි. ඒ නිසා මම අද උත්සාහවත් වෙන්නේ අපේ ජීවිතේ දුක කියන එක එන්නේ කොහොමද? ඒ දුක අයින් කරන්නේ කොහොමද? ඒකට යන මාවත නැත්තම් ගමම් මග කුමක්ද කියන එක පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. පින්වත්නි මේ දේශනාව මේ පින්නන ධර්ම කරුණ ටිකක් ගැඹුරු ගොඩාක් ගැඹුරුයි. පහුගිය දිනවලදී කළ දේශනාවන් ටිකක් සරලයි. නමුත් අදේශනාව නම් ටිකක් ගැඹුරුයි. ගැඹුරු නැහැ. තේරුම් ගන්න පුළුවන් නමුත් බොහෝම වුවමනාවෙන් දේශනාව ශ්‍රවණය කට යුතුයි කියලා මතක් කරනවා. ඒ කිස්තන මම පුංචි කතාවක් කියන්නම්. කිමතුනි බුදුරජාණන් වහන්සේ සැබෑ නුවර චේතවනාරාමයේ ඉන්න කාලේ එක්තරා සිටියුවලක් හිටියා. මේ සිටියුවලට හිටියා පුතු දෙන්නෙක් අයියාගේ නම 30 30යි 32 මගේ. ඉතින් මේ ගබෝ දෙන්න යන්තම් ලොකු වෙනකොට මේ බාලගීදීම අවුරුදු 13ක් 14ක් වගේ කාල වයස වෙනකොට හදිසි රෝගාබාධයක් හිතුණා. ඒ විලාස මේ දෙමව්පියෝ දෙන්න දරුවන් ළඟට අරගෙන කියනවා පුතේ මේ රෝගී ස්වභාවය තමයි හැදෙන කෙනෙක් පිටිකල් ජීවත් වෙන්නේ නැහැ. අපි තවන බොහෝ දිනකින් මැරෙන්න පුළුවන්. අනේ පුතේ අපි නරුණක් මනුලිට අපි නැති අදෝ කියන්න එපා කියලා ඒ වැඩිමහල් දරුවට අවවාද කළා දෙමව්පියන් බොහෝ දිනකින් මේ පසුව ගියා. ඊට පස්සේ මේ කිස්ස තමන් ඉගෙන ගන්න කටයුතු අයින් කරලා තමන්ට හැකි විදිහට ගෙදර දොරේ කටයුතු කරනත් බලාගෙන මල්ලි බොහෝට ඉගෙනුවා. හොඳට උස්මහත් කළා බලාගත්තා. මේ විදිහට කාලය ගෙවිලා ගිහින් ලොකු වුණාම සුදුසු කුලයකින් අවහල් වහ කටයුතු කතා කළා මල්ලිට විවාහ කරලා දුන්නා. දීලා ධනය දෙකට බෙදලා මල්ලගේ කොටසක් බාර දුන්නා. නමුත් කිස්ස තාම තනිකඩයි. මේ කාලේ හවසට ගොඩාක් දෙනෙක් මල් පහන් හතුන් කෝරු අරගෙන හේතුවනාරාමයට යනවා. මේ කිස්ස කල්පනා කරනවා කිසිස් කිසිස් හවසට චේතවනාගාම පැත්තට යනවා මොකද මේ මාත් යන්න ඕන කියලා. ඒ කිසිස් එක ගිහිල්ලා බණ අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සසර නිස්සරු බව දුක් සහගත බව සසරේ මුල් කෙලවරක් නොපෙනෙන බව මේ කිස්සට අහන්න ලැබුණා. ජරා මරණ දුක් විඳින්න ඉපදෙනවා ඉපදෙමින් මැරෙනවා මැරෙමින් ඉපදෙනවා ඉවරයක් නැති එකම කතාවක් එකම රටාවක් තුළ ලෝකෙ පවතින ස්වභාවය ගැන කිස්සක හරි කන් කිරීමක් ඇති වුණා. දවසක් මේ ඔක්කොම යනකම් ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන ස්වාමීනි භාගතුන් වහන්සේ මට පිළිගිරියෝනේ අනේ මට අනුකම්පා කරලා මාව පැවිදි උපසම්පදා කරගන්න කියලා මතක් කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කිස්ස ඔබට මහාන වෙන්න පුළුවන්. ඒ ඔබ අවසර ගත යුතු කිසියම් නෑදෑයෙක් ඉන්නවනම් ඒ ඇයිද කියලා දන්වලා හිට දෙනවා කියලා. ස්වාමීන් මට බොහෝ අය නැහැ එක මල්ලි කෙනෙක් ඉන්නවා කිව්වා. හොඳයි කිස්සේ ගිහිල්ලා මල්ලිට මතක් කරලා එන්න කිව්වා. මේ කිස්සේ ගෙදරට ඇවිල්ලා මල්ලිට කියනවා මල්ලි මට මහාන වෙන්න යන්න ඕනේ කියලා. ඒ වෙලාවේ මේ මල්ලි අඳන්න ගත්තා නේ අයියේ අම්මා නැති මට අම්මා වුනේ තාත්තා නැති මට තාත්තා වුනේ එකම ඥාතිවරයා වෙනෙක් අයියා අයියා මහමෝපන් රොක්තන් යන්න එපා කියලා. මෙහෙම කිව්වහම ඔන්න කිස්ස නැතර වුණා. ඒ වෙලාවේදී මල්ලිට කතා කරලා කියනවා මට පුළුවන් විදිහට මල්ලී මම ඔයාව හදා වඩා ගත්තා. ඔයාගේ ජීවිතයට උපකාර කළා. මම කළ මේ උපකාර වලට මට එකම එක පොදු උදව් උපකාරයක් කළා දෙන්න කිව්වා. මොකක්ද ඒ අයියට කරන්න පුළුවන් ඕන උපකාරයක් මම කරන්න. මට පැවිදි වෙන්න යන අවසර දෙන්න කිව්වා. ඊට පස්සේ අකමැත්තෙන් වුණත් මේ මල්ලි අවසර දුන්නා. තිස්ස ජේතවනාරාමයට ගිහිල්ලා කැමති වුණා තිස්සහාමුදුරුවෝ පින්නපාති ගිහිල්ලා ඇවිල්ලා උදකලාව පුළුවන් තරම් භාවනා කරනවා අනේ ගමන වටපිටාවේ හින්දා අඳුරන අපේ තිස්ස ස්වාමීන් වහන්සේ තිස්ස ස්වාමීන් වහන්සේ කියන බොහෝ පිරිස ඇවිල්ලා කතා බහ කරනවා තිස්සහාමුදුරන්ට මේක කරදරයක් ඉස්සහාමුදුරෝ කල්පනා කළා මෙහෙමනම් සසර ගිවා ගන්නට බැහැ මම කොහේ හරි යන්න ඕනේ කියලා ජීතවනාරාමයෙන් නික්මලා තමන්ගේ පාත්‍ර සිවුරු ටික එකක් කරගෙන ගොඩාක් ඈත යතුම් ගණනක් ඈත ප්‍රාන්ත ප්‍රදේශයකට ගියා ගිහිල්ලා ගල් ගුහාවක් ඇතුළු කරගෙන වාසය කරනවා කමතහනක් මෙනෙහි කරමින්ම පාත්‍රයේ අරගෙන පිළිල පාති කමත යති සහ හඳුරෝ ඒ කමතහනට සිහිය ඇතුවම පිටිසිඟාගෙන කුටියට එනවා දාන වළඳලා කුසීත කෙනාට කම්මැලි කෙනාට මේ සසර කිවා ගන්නට බැහැ හීන වූ වීර්යයෙන් ලබන්න පුළුවන් හීනාර්ථයක්. හීන වූ වීර්යයෙන් මහත් වූ අර්ථයක් ලබන්න බෑ. මහත් වූ අර්ථයක් ලබන්න මහත් වූ වීර්යයක්ම තියෙන්නට ඕනේ. කිස්සේ නිසා මුළු වීර්යය ප්‍රතිවිතුයි කියලා තමන්ට අවවාද කරගෙන රෑ තවල් දෙකේ භාවනා කරනවා. කිසි කෙනෙකුට කරදරයක් නැහැ. තමන් තනියම විමුක්තියේ මාර්ග සඳහා උත්සාහවත් වෙනවා. මේ අවස්ථාවේදී ගමේ ඉන්න කිසිකෙම ලොහි. අනිගේ විරින්ද මේ ටික ගමේ ඉන්නවා. ඒ මනෝගේ විරින්ද කල්පනා කරනවා මේ කිස්ස මහාන වෙච්ච කොච්චර දෙයක්ද කොච්චර ලාභයක්ද අද දුන්නේ හරි හොඳයි. තිස්ස මහාන වෙච්ච හිඳා එයාගේ තියෙන දීපොළ දැන් අතට ඔක්කොම උරුමම ආйти වුණා. මේ දීපොළ දැන් ඔක්කොම අපේ. ඒ එකම පවිත්‍ර සිතුකුත් ආවා දැරි දෙනා හරි මහා කමේ කලකිරිලා ආපහු ගෙදර ආවොත් මේක ඔක්කොම දෙන්නේ වෙනවා. ඒ හින්දා ආපහු එන්න බැරි වෙන්න උපායක් කොටේසුයි කියලා හිතුවා. හිතන පොරු කණ්ඩායමකට එන්න කියලා අල්ලසක් දුන්නා අහවල් ගමේ කලගුහාවක හාමුදුරුවමක් ඉන්නවා මෙන්න මේ හාමුදුරුවම උඹලා මරන්න ඕනේ මෙතන තියෙන්නේ බොහොම සුළු මුදලක් සුළු ගාණක් ඒ වැඩේ නිම කළාම මුදලට විශාල මුදලක් දෙනවා ඉතින් මේ මුදල් කෙරෙහි ආශාවෙන් ඉන්න ලෝකයා තුළ මේ හොරුන් ප්‍රති ආසාව තිබුණා නෙවෙයි. හොරු මොකද කරන්නේ මේ පිටි බාරගත්ත. බාර අරගෙන ඉස්සහාමුදුරු ඉන්න කමට ගියා කල්හාවට ගියා. අනේ යනකොටත් ඉස්සහාමුදුරු සක්මන් මළුවේ සක්මන් භාවනා කරනවා. මේ හොරු ටික වට කරගත්තා. ඒ උපාසකවරුන් කිව්වා. අපි ආවේ වහන්සේව මරන්න. කිසාන වහම එල්මව මරන්නේ. ඔබ වහන්සේ නැරුවාම අපිට විශාල මුදල ධනයක් ලැබෙනවා. හොඳයි උපාසකවරුනි. ඕගොල්ලන්ට ලාභයක් වෙනවා නම් මාව මරන්න. හැබැයි මට එකම එක දවසක් ජීවිතය දෙන්න. අද රැයට විතරක් ජීවිතය දෙන්න හෙට මම මරන්න. කෙලෙස් සහගතව මේ යන්න වෙන එක මම පිළිකුල් කරනවා. අනන්ත සංසාරේ අපි ඉපදිලා කෙලෙස් සහගතවමයි නැරුනේ. ඒ නිසා මේ භව ගමන අවසන් කර ගන්න ඕනේ මට. මට එකම එක දවසක් දෙන්න කියලා තිස්සා මුදුරු හොරුන්ගෙන් ඉල්ලුවා. ඒ හොරු කියනවා බලන්න ආමුදුනමක් තුලත් මේකගේ තියෙන කපටි කම. එක රැයක් දෙන්න කියලා පැනල යන්න හදන්නේ. එක රැයක්වත් දෙන්නේ නැහැ දැම්මම මහනවා කියලා කඩු උස්ලා ගත්තා. ඊට පස්සේ කිව්වා ඇරෙන්නව මහන්න එපා ඕගලන්ට මම පැනලෙයි කියලා සැකයි නම් මම ඕගලන්ට ඇටයක් වෙන්නම් පැනලම වෙන බවට කියලා. ඊට පස්සේ අහනවා මේ කැලේ කවුද නුඹට ඇටෙන් දෙන්නේ කියලා. තිස්සහාඳුරු කිසිම දෙයක් කියන්නේ නැතුව බලාගෙන සක්මනේ ඉස්සරහට ගිහිල්ලා දෙමින්ද ගත්තා. පින්වත්නි එතන තිබුණා විශාල කලු කලක්. ඒ කල උස්සලා හරකන දෑට බසලා තමන්ගේ කකුල් දෙකට ගහගෙන කල වැට දෙකම බිඳගත්තා. එවෙත් මේ පැනලා නොවන බවට මේ ඇත්තේ ඇත්ත කියලා හිතුවා. මේක දැකපු හොරුන්ගේ හිත පවා පුදුමාකාර විදිය සංවේගයකටපත් වුණා. අනේ මේ තරම් ගුණ සම්පන්න උත්තරයකට නේද අපි අහිතත් කරන්ට ආවේ කියලා හිතුණා. හිතුවා. ඔක්කොම ලබන ස්වාමීන් අපිට සමාවෙන්න එබඳු මුදල් වලින් අපිට පළක් නෑ කියන ඔරුවා පොකියා ඒතිස්සහාමුදුරේස්පාරතන ඒ කකුල කරන වේදනාව මාගමුණු කළ වේදනාව පස්සනාව වඩලා පහෝදා උදෑසන වෙනකොට උතුම් වාහිහත්ටපත් වුණා ජීවිතයත් එක්කම අවසන් වුණා පින්වත්නි මම මේ කතාව මතක් කළේ කිස්සහාමුදුරුව දැනගෙන හිටියා මේ සසර හැටි. කිස්සහාමුදුරුව දැනගෙන හිටියා කකුල් දෙකට ගහලා කටේ කලවේ ඇට පිට ගන්නකොට මේ ඇති වෙන වේදනාවට වඩා කෝරෝ කටකෝ දුක් වේදනා මේ සසරේ ඉන්නකොට විඳින්න වෙන බව සතර පායට ගැටුනොත් ඒක කියන දුක් වේදනාව මේට වඩා බලපතලයි කියලා දැනගෙන හිටියා. මේ එක ජීවිතයේ කකුල කඩාගෙන හරි පසර අවසන් කරන්න පුළුවන් වුණත් වටිනවා. කකුල් දෙක රැක ගන්නට කියලා. සසර හිතියු කකුල් කැඩෙනවා රෝල් ගන්න නෙමෙයි මෙච්චරයි කියලා කමින්න බැරි දුවට සාමුදුරු දැනගෙන හිටියා. ඒ වගේම මේ දීර්ඝ සංසාරේ නවමල දුකට අඬපු කඳුළු සතර මහසාගරේ යටිට වැඩි පියාමල දුකට අඬපු කඳුළු සතර මහසාගරේ යටිට වැඩි දුව පුතා සහෝදරය සහෝදරී මරණ දුකට අඬපු කඳුළු සතර මහසාගරේ යටිට වැඩි කියලා ඉතිසා උදැනගෙන හිටියා ඒ හින්දා ජීවිතයේ කෙනෙක් නෙමෙයි උත්තරේ බැලුවේ මේ සංසාර දුකින් මිදෙන්න ධර්මය ගැනයි. පින්තුණු මහසල පිළිමවන් පැහැදිලි නිකන් නෙමෙයි. පස්චිම ජනතාව අපිට ජීවිතයකට අර්ථයක් හොයන කෙනෙකුට මහසාල කතාවක් කියලා දීලා. අපිට අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් අද වෙන දැරත් හිත දවසේ හිතන ධර්මයක අපිට ඉන්න පුළුවන් නම් පින්වතුන්ගේ ජීවිතය හරියට වටිනවා. ගොඩාක් දිනෙක පින්වතුනි සසල මෙතරම ඉපදිලා මෙතරම මැරෙන අය. සසල පවතලක් හොයන්නේ ජීවිතයට අර්ථයක් හොයන්නේ බොහෝම ටික දෙනයි. ඉතින් මේ පින්වතුන්ට මතක් කරන්නේ මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ අත්හැර ගන්න එපා. ඒ මනස ජීවිතය අත්හැර ගන්නට එපා. සසර දුක් නිවන සත්‍යයෙන් වට පිටාව අත්හැර ගන්න එපා. මේක අත්හැරගත්තොත් මේ අවස්ථාව අත්හැරීමම කුසලයක් වී අපිට මේ වගේ වට පිටාවක් මුලදින්ට කියන එක මතක් කරනවා. පින්වතුනි එක්තරා දවසක් පාරේ යන කඩිකුලක් දැකලා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනවා. ආනන්ද මහමුදුහා භාගතුන් වහන්සේ සිනහ පහල කරන්නට කාරණාව මොකක්ද? ආනන්ද ඔබට පෙනෙනවද මේ කඩිකුල කඩිකුලේ ඉන්න කඩි? එහෙමයි භාගතුන් වහන්සේ. ආනන්ද මේ කඩිකුලේ චක්‍රවර්ති රජුණු එකම කඩියෙක්වත් නැහැ කියලා කියනවා. එමතුනි එහෙමනම් මිනිස්සු වෙච්ච අපගෙන කවර කතාවද මුළු පොළොවටම අධිපති මුළු පොළොවේම අයිතිය දරන මුළු පොළොවේම ස්වාමියා වෙච්ච ආත්ම භාවයන් ලබලා ලෝකෙ තුල අපේ ජීවිත පිරුණේ නැත්තම් සැනසුනේ නැත්තම් පුරෝලවර කරන්න බැරි වුණා නම් අපි ගියක් හදලා අමුදරුවේ කඩලා වාහනයක් කරගෙන රස්සාවක් කළා පාසලක් විතරක් විහාරයක් හදලා අපේ ජීවිතයේ දුක නැති වේද එමුතුනේ අපිම අයිතිය තියාගෙන අපිම අතහැරපු දේවල් නෙමෙයි අපි මේ හොයන්නේ නම් ඒ තුලම නෙමෙයි අපි කටයුතු කරන්නේ මුළු පොළොවේම ස්වාමයා වෙලා හිටියා නම් අයිති කරගෙන තිබුණා නම් ඒවා අපේ ගිහිලිලා ඒ ඇතුලේ එකක් දෙකක් නෙමෙයිද අපි හොයන්නේ. පින්තුනේ ධර්මයේ පැත්තකින් දෙවේවා ලෝකෙ තුල දේන් පවා බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ අපිට ආදර්ශයෙන් පාදමක් ඉගෙනුවා. රාමයේ සුරාමයේ සුභ කියන මාලිකාවන් කියදෙදී අනිගම ලෝකෙල පිටක් වගේ පිළිකුල් කරලා ඒක දිහා බලන්නේ તો විමුක්ති භාව සුඛාගෙන කියලා ඒ මහෝත්යන් වහන්සේලාගේ ගිහි ජීවිතවල තිබුණු සම්පත්තිය වල සාපේක්ෂව අපි හිඟන්නේක්වත් කියලා උපමා කරන්න තරම්වත් අපිට සුදුසු නෑ අපිට නෑ ඒ අවසනාවකට ඒ ටික අතර ගන්න අපිට බැරි වෙලා මම මේ ටික මතක් කරන්නේ පින්වතුනි මේ ලෝකේ ගොඩාක් දෙනෙක් සුවල්ලම් වලේ සුවනවා. තමන් කරන්නේ මොකද්ද යන්නේ කොහොමද කියලා හිතන්නේ නැහැ. බලන්නේ. එහෙම යන ගොඩාක් දෙනෙක් මේ සසර තුලම ජීවිතය අවසන් කරනවා මිසක සසරින් ඉතර වෙන්නේ නැහැ. ඉතින් මේ බණ ටික කියන්නේ ඉස්සෙල්ලා ජීවිතයට අර්ථයක් සිද්ධ කරගන්න තියෙන ඉතාමත්ම වටිනා ඉතාමත්ම උතුම් වස්තුව තමයි මේ ධර්මයේ පඤ්ඤානසනං රතන ප්‍රඥාව මිනිසට රත්නය කියලා කියනවා අන්නේ ධර්මය අවබෝධ නොත් කරයි මේ උත්සාහගත සසරේ කතාව අවසන් කරන්න පුළුවන් ඒ නිසා මෙතන ප්‍රතිඥානේ ධර්ම කරුණු ටික හොඳට ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා හැබැයි කැඹුරු වෙන්න පුළුවන් ඒක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න මම කනදාන මතක් කරන්නේ දරුවෙකුට ගණනක් හදන්න දුන්නොත් හදන්න බැරි වෙනකොට පුතේ ගණන් හදන්න බැයි නම් චිත්‍රයක් තම කියලා චිත්‍රයක් අඳුන දුන්නොත් මේ ළඟට කවදාවත් ගණන් පුළුවන් වෙන්නේ නැහැ නමුත් වැරදි වැරදි හරි නැවත නැවත කිව්වොත් සැලකලා කිව්වොත් දැනලා කිව්වොත් ගහලා කිව්වොත් ජීවිතය අනිත්‍යම මොහොතේ හැදෙන කරන කතා කරන්නේ ඒ වගේ ධර්මයේ ගැඹුරුයි කියලා ගැඹුරු ධර්ම අපි පැත්තකට දැනෙමු සරල ජීවිතයක් කිව්වොත් අපි කවදාවත් ගැඹුරු කියන්නේ නැහැ ගැඹුරු අර්ථ තේරුම් ගන්නෑ වැරදි වැරදි හරි මේ ධර්මය අපි හෙව්වොත් ජීවිතයේ අන්තිම මොහොතදී හරි අපිට සැනසීමක් ලැබෙයි. ඒ නිසා මේ කතා කරන දේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න මේක එක්තරා විදිහක අමුතු භාෂාවක්. සිංහල භාෂාව වගේ අමුතු භාෂාවක් ඉංග්‍රීසි. ඒකට වඩා අමුතු භාෂාවක් දෙමළ. ඒ වගේ ඒවා ඔක්කොම ලෝකේ භාෂාව. මේකත් එක්තරා භාෂාවක් ලෝකෙටයි නේද මේක කියන ආර්ය භාෂාව කියලා. මේ භාෂාව තේරුම් ගන්න තියෙන උත්සාහවත් වෙන්න. හිස් වෙන්නේ ජීවිතේ. ඒ සඳහා බොහොම වටිනා කරුණු ටික පැහැදිලි කරලා දෙන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ අසංගත වග්ගයේ කායගත සති සූත්‍රය. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසංකතං චෝ භික්ඛවේ දේහි සාමිති අසංකත ගාමිනී මග්ගං ච මග්ගං ච තනසුනාත මහණෙනි නුඹලට අසංකතයත් අසංකතට යන මාර්ගත් මම දේශනා කරනවා ඒක හොඳට අහන්න. කතමේ අසංකතෝ අසංකතය කියලා කියන්නේ මොකක්ද? රාගක්ඛයෝ දේශක්ඛයෝ මෝහක්ඛයෝ අසංකත. කතමෝ අසංකත මග්ගෝ කායගත සතිය අසංකතයට යන මාර්ගය මොකක්ද? කායගත සතිය. කාය අනුගී සිහිය. මානෙන්නේ ඉදමෝ වික්කවේ සත්තාරා කරණීය ශාවකනන් නිකේෂිනෝ ශාවකනන් අනුකම්පකේන කතමෝ තමයි. ඊතාන වික්කවේ ලෝක මූලානි ඊතාන සංඥාහාරානි ඡායත වික්කවේ මා පමාදත්ත මා පච්චා විපටිසාරෝ වත්ත අයං වූවන් මහාකම ශාසනය. මහණේ නුඹලට මම අසංකතයක් පෙන්වනවා. අසංකතය කියන්නේ කේතද? ප්‍රත්‍යයෙන් නොකොල ප්‍රත්‍යයෙන් හට නොගත් කියන අදහස. නැත්තම් අසංකත කියන්නේ නිවනට තමයි. මානෙ නුඹලට මම නිවනත් නිවනට යනවාගත් අසංකතය අසංකතයෙන් මගත් මම දේශනා කළා. ශ්‍රාවකයන් කෙරෙහි හිතේශියෝ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්ත්‍රෝන් වහන්සේ නමක් විසින් යමක් කටයුතු නම් මහණෙනි ඒ සියල්ලම මම නුඹලට කළා කියනවා මහණෙනි මේ හිස්කවල් කියනවා ගස්මුල් කියනවා චලවල් කියනවා අප්‍රමාදීව ධ්‍යාන වඩන්න ප්‍රමාද වෙන්න එපා ප්‍රමාද වෙලා පස්සේ විපරිසර වෙන්න පසුතැවෙන්න එපා මේ අපගේ අනුශාසනාවයි කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් අපි අසංකතය කියන්නේ මොකක්ද? අසංකත මාර්ගය කියන්නේ මොකක්ද කියලා තීරණ කරගත යුතුයි. සමේක මාත්‍රකා කලේ අසංකතය කිව්වහම ජීවන අද නිවන පිළිබඳව අපිට පුළුවන් සංකල්ප තියෙනවා. පින්වතුනි පරියප්තිය වැරදුනොත් ප්‍රතිපත්තිය වර්ධිනවා ප්‍රතිපත්තිය වැරදුනොත් ප්‍රතිවේදය වර්ධිනවා හරියටම පෙළ දහම කියන ධර්මයට අනුව ගවේෂණය කළොත් අසංකතය කියන්නේ මොකක්ද නිවන කියන්නේ මොකක්ද කියන උත්තරේ ඊට පස්සේ ඒ නිවන දැනගත්තට පස්සේ එහෙනම් ඒ නිවනට යන්නේ මෙහෙමයි කියලා ප්‍රතිපදාව දැනගන්න වෙනවා. ප්‍රතිපදාව දැනගත්තට පස්සේ තමන් මතේ තියෙන කෙනා කෙනාට යන්න පුළුවන්. හැබැයි නිවන නිවනට යන මාවත තන්නම කෙනෙක් දැනගන්න බෑ. තන්නම කෙනෙක් දැනගත්තොත් ඒ දැනගත්ත කෙනාට කියනවා සම්මා සම්බුද්ධයි කියලා. එහෙම නැති වුණොත් පච්චේක සම්බුද්ධයි කියලා කියන පසු එකලාව අවබෝධ කරගත්ත කියනවා. එහෙම නැතුව වෙන කෙනෙක් අවබෝධ කරගන්න තව එක ක්‍රමයක් කියන්නේ. අරියතිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර විනය අභිධර්මය විශේෂයෙන්ම අභිධර්මය කියලා කියන්නේ ප්‍රතිපඤ්ඤා මේ අභිධර්මය හාරලා හාරලා කවිශේෂය කළා හොයලා පහු කාලා කටයුතු කළ කෙනෙකුට මේ උත්තරේ දෙන්න පුළුවන්. උච්චරයි. ඒිට මෙහා ඔය ක්‍රම තුන නැතුව කෙනෙක් නිවන ගැන කියයි නම් කතා කරයි නම් මගක් පනවයි නම් තම කාගෙන් හරි අහගත්තු වචන මාත්‍රයක් විනා හුදු සංකල්පයක් වෙනවා. යථාර්ථයක් නෙවෙයි. හැබැයි එහෙම ගවේෂණය කළා වූ උත්තරයාවට පස්සේ තථාගත ධර්මයේ උපන්න වෙනවා. ඒ ධර්මය අහගත්තාම කෙනෙකුට අවබෝධ කරගත හැකි. හැමෝම සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. එක්කෙනයි සම්මා සම්බුද්ධ වෙන්නේ. ඊට පස්සේ එතුමන් වහන්සේගෙන් අහලා ධර්මය අවබෝධ කරගන්නවා. පච්චේක බුද්ධ තව කෙනෙකුට කියන්නේ නම් තමන්ම ධර්මය අවබෝධ කරගෙන නිවනක් අගත අවබෝධ කරගන්න නෙවෙයි. ඒ දෙන්නටම අමතරව ලෝකයට නිවනක් මගක් කියන්න පුළුවන් තව කෙනෙක් ඉන්නේ. සුත බුද්ධ පරියප්තිය හොඳට දන්නාකම නිසා හුරු කළකම නිසා පුරුදු කළකම නිසා ඇතිවෙච්ච අවබෝධයට කියන සුත්ත බුද්ධ කියලා. ඉතින් මෙන්න මේ තුන් ආකාරයෙන් ඇරෙන්න ලෝකේ නිවන් මඟ උපදින්න නිවන දකින්න දැනගන්න මාර්ගය උපදින්න ක්‍රමයක් නෑ. එහෙම නැති වුණාම කෙනා කෙනා නිවන සංකල්පයෙන් මේ වශයෙන් හිතා ගන්නවා. මම මේ ටික මතක් කළේ එහෙම ගත්තොත් අද අපිට අහන්න ලැබෙනවා භාවනා කරගෙන යනකොට එකපාරට ආලෝකයක් එනවා. ආලෝකයක් දැක්කොන කෙනෙක් හිතන්න මේ තමයි දැන් නිවන. තව කෙනෙක් භාවනා කරගෙන යනකොට හිස්තැනකටපත් වුණා, සිතිවිලි ඔක්කොම නතර වුණා, මොකොත් නැහැ හිස්තැනකටපත් වුණා. මේක නිවන. තව කෙනෙක් මේ කිසිම දෙයක් නැති හිස් අවකාශය වගේ ස්වභාවය තමයි නිවන. තව කෙනෙක් හේතු නිසා හටගත් දේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා මේ නිරෝධය බලන එකයි නිවන. කියලා හිතනවා. තව කෙනෙක් කිසිම නිමිත්තක් නැති නිමිති නැති ස්වභාවයේ හිතට ආව වෙනවා නම් ඒකයි නිවන කියලා හිතනවා. තව කෙනෙක් තමන් භාවනා කරගෙන ගියා තමන්ට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. තමන් ඉන්න බව බවවත් නොදැනුණා මෙන්න මේකයි නිවන කියලා හිතාගෙන මේ වගේ එක එක අදහස් තියෙනවා. නමුත් අපි බලමු පොඩ්ඩක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ අර්ථය පරිශ්‍රණය කළ තථාගතයන් වහන්සේ නිවන කියලා පැනවුවේ එකට යන මාර්ගය පැනවුවේ මොකටද කියලා. එතකොට කිංගුතුනි ලෝකෙට නිවෙන අවශ්‍යතාවයක් නැහැ පිටුතු. ඔය මාත්‍රකාවෙන් ගියාම ආගමයි. ඒකෙන් මම කියන්නේ අම්මා තාත්තා ඉන්නවා අයියා අක්කා සහෝදරයෝ ඉන්නවා තරුමලෝ ටික හදා ගන්න පුළුවන් රස්සාව තියෙනවා ගෙවල් දරවල් තියෙනවා ඒක මට මොන නිවනක් දුන්නේ නැහැ කියන වගේ දෙයක් එහෙම නිවනේ අවශ්‍යතාවයක් දෙන්නේ නැහැ නමුත් මේ නිවන කියන පරියාය වචනය තව පැත්තකින් ගත්තොත් ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාසන කිච්ඡanti නිවන කියන්නේ හිස්කමක් නෙවෙයි නෙවෙයි දුකේ නිවීමට දුකේ නිරෝධයට පින්තුනි අපි මේ ශාසනයට ආවේ නිවන කියලාවත් සංකල්පයක් බලාගෙනද ඇත්තටම අපිට ඕනේ අඩුව තියෙන නිවනද නිවන කියලා එකක්ද එහෙම නැත්නම් අපේ ජීවිතේ මේ දුක් ටික නෙමෙයිද ප්‍රශ්නේ කියලා බලන්න අඬන ගැළපෙන විලාප දෙන කායික මානසික සියලු ආකාරයේ දෙවින් දෙවින් මුලින් යුක්ත මේ දුක නෙමෙයිද ප්‍රශ්නේ කියලා බලන්න අපිට ඕනේ දුක නැති කරන්න නෙමෙයිද කියලා බලන්න. එන්නතන බුදුරජාණන් වහන්සේ එදා බෝධිත්‍රි මුලදී අවබෝධ කරගත්තේ දුක කියන්නේ මොකක්ද? දුක ඇතිවෙන හේතුව මොකක්ද? ඒ දුක නැති තැන දුකේ නිරෝධය කොතනද? ඒකට යන මාවත මොකක්ද කියලා. ඒ නිසා මේ අසංකතයට තව නමක් නිවන නිවන තව නමක් මොකද්ද? අනුපාත බව හොඳට මතක තබා ගන්න නිවනට කියන තව පర్యాయ නමක් මොකද්ද? අනුපාත බව. අනුපාත කියලා කියන්නේ නූපදන ස්වභාවය. හට නොගන්නා ස්වභාවය. හටගත්ොත් යම හටගත් හැම දෙයක්ම හටගත් හැම දෙයකම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිත්තසාන සත්තම් පඤ්ඤායති ඇතිවිච්ච හැම දෙයකම වෙනස් වීමක් පිළි නැතිවීමක් පිළි ඇතිවෙන හැම දෙයක්ම නැතිවී ඒ නිසා යමක් හටනුගත්තු දුක කියන එක උපන්නොත් පින්වතුනේ හොඳට මතක තබා ගන්න. මම මේ කතා කරන කී ගැඹුරුයි. දුක කියන එක උපන්නොත් දුකේ ඇති බවක් දුක දුකේ නැති බවක් දුක. කවදාවත් දුක නැහැ කියලා ඔගලට සැපක් වෙන්නේ දුකේ ඇති බවක් දුක දුකේ නැති බවක් දුක. අපි අද දන්න මට්ටමේ නෙමෙයි මේ කතා කරන්නේ මේක ඉස්සර භාෂාවක් කියන්නේ. අපි කිව්වොත් අපි කියන්නේ අපේ තාත්තා තාත්තා ඉන්නකොට තාත්තා නිදුනොත් අපිට දුක එනවා තාත්තට තාත්තා නිදුනොත් නැත්නම් කවුරු හරි ගැන්නොත් තාත්තා ගැහුවොත් තාත්තා බඩගින්නේ කියොත් ඇවිද ගන්න බැරි වුණොත් අතපය බලන්න නැති වුණොත් තාත්තා ජීව නිසා අපිට දුක එන්නේ නැහැ හොඳයි තාත්තා දරුවෝ අනේ ඒ දුක් ටික නැති වුණා කියලා අපිට සැප දෙන්නේ. තාත්ත නැතිවීම තවත් වැඩි දුකක් නෙමෙයි. අපිට තාත්තෙක් ඉන්නවා නම් තාත්තගේ ඇතිකම නිසා නැතිකම නිසා දුක් විඳින්න වෙනවා. ඒ වගේම මම කුමාකලේ දුක කියන එක උපන්නා දුකේ ඇතිකම දුක දුකේ නැතිකම දුක. යම් තැනක දුක උපදුණු දුක හටගත්තොත් ඇතිකම නිසාවත් නැතිකම නිසාවත් එන දුක කියන එක කතා කරන්න බෑ. දුක නොහට ගන්න ස්වභාවයට පත් වෙන නිසා. ඒකට කියනවා ජාති නිරෝධෝ. ඉපදීම නැති වෙනවා. ඉපදිච්ච දෙයක නැතිකමකුත් තියෙනවා. ඇති වෙන දේ නැති වෙනවා. නමුත් ඇති වෙන බව නැති වෙනවා කියන එක වෙනම කතාවක්. ගහක් තියෙනවා ඇති වෙච්ච එක. ඕක කපල කොටලා ගිනි තියලා කුච්චල ගන්න පුළුවන්. නැති වෙනවා. ඒ ඇති වෙච්ච දේ නැතිවීම නිවන නෙමෙයි. නමුත් ඇති වෙන බව දුක උපදින බව නැති කරන්න පුළුවන්. මෙන්න මේකයි වටිනේ. හොඳයි. මම මේක සිංහතුගේ ජීවිතේ නිවන කියලා තවත් ඕගොල්ලන්ව සංකල්පකේ සංකල්පයක සංඥාවක තියෙනවන් නැස්ති නැහැ. මම පින්නල දෙන්න හදනවා පුළුවන් තරම් ජීවිතේම මෙන්න මේ දෙන්නයි මෙන්න මගේ ජීවිතේ මෙන්න මේ මානසික ස්වභාවයටයි නිවන කිව්වේ. ඒකට යන ප්‍රතිපදාව මේකයි කියන එක පැහැදිලි කරන්න. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයක්. මාර්ගයක් කියන්නේ ගමන් කරන්න තියෙන එකක්. එහෙනම් යන්න ඉස්සෙල්ල යන්න පහසු කියලා දැනගන්න තියෙනවා. මට යන්න බෑ කවදාවත් නොදන්න නොදැක්ක තැනකට. යනවා නම් ඒක කියන හිස හැරෙනවා කියනවා කියලා. ඉලක්කයක් නෑ. නමුත් ඉස්සෙල්ලා මම යන්නේ කොළඹට. මෙන්න මේකයි කියන මාවත කියලා අහගන්න වෙන ඕගොල්ලෝ කවදාවත් කොළඹ දන්නේ නැත්තම් අහලත් නැහැ. පාර එතකොට පාර ගැන කතාව කොහොමද? කවදා හරි දවසක කාගෙන් හරි අහන්න ලැබෙනවා ඉස්සෙල්ලා කොළඹ කියන එකක් තියෙනවා. ඒක මේ ඔයගොල්ලෝ ඉන්න පළාතට වඩා හරි හොඳයි. උන්ට පොඩ නැගිලි තියෙනවා වාහන තියෙනවා මේ මේ වගේ පහසුකම් තියෙනවා තමන් ඉන්න තැන තියෙන දුක්සහගත බවක් කියලා එතන තියෙන පහසුකම් ටිකක් ගැන ඉස්සෙල්ලා කියනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා එයාට එතෙන්ට යන වුමනාව ඇති කරවනවා ඉතින් ඒකේ ඉන්න තැන ආදීනව පෙන්නලා ඉන්න තැන කලකිරවලා ආනිසංස පෙන්නනවා කොළඹ පෙන්නලා ඊට පස්සේ ඒකට යන මාවත කියනවා. මෙන්න මේ විදිහට යන්නේ පුත්තලම් පාරමිත යන්න පුළුවන් අංගාසුරේන 57 තබුත්තේකම පාරමිත යන්න පුළුවන් 15 දඹුල්හරත් යන්න පුළුවන් කියලා පාරවල් ටිකක් කියලා කවුරුවත් නැහැ ඕන ලියලා ඇඳලා දෙනවා මෙහෙම යන්නේ අනකට මෙහෙම මහන්ගියම් වෙයි හැරලා යනවා කල්යාණ මිත්‍රයා සුරෙන්නේ නැමක කොළඹයි කොළඹට යන පාරගෙනයි යනවා. දැන් ඊට පස්සේ කෙනාට තමයි යන්න තියෙන්නේ. දැන් තමන් තමයි යන්න ඕනේ. කොච්චර ඉක්මනට කොළඹට යනවද කියන එකම තීරණය වෙන්නේ තමන් යන්න ධර්ම ක්‍රමයක්. අයින් යන්නේ බයිසිකලයකින්ද කාර්යයකින්ද ප්‍රේණයකින්ද මොකෙන්ද කියන කාරණාව මත යෑමක්. එතකොට එයා පාරට බහලා ගියොත් අඩියක් ඉස්සරහට යන්න යන්න යන්න යන්න අඩියක් ගිය ධම්මං කොහට යන්නේ අඩියක් ගිය ධම්මං කොහට යන්නේ කියලා විතර්කයක් කියන්නේ. එයාට ආ දැන් හරි පාන දැන් හරි පාන මේ කීප සලකුණු හම්බ වෙනවා දැන් මේ කීප සලකුණු හම්බ වෙනවා කියලා ඉස්සරහට යන්න යන්න යන්න යන්න ප්‍රශ්නේ එනවා යන්න යන්න ප්‍රශ්නේ එනවා ඒ මුලි මහගුණ තිබුණ නිසා යම් දවසක් තියෙනවා කොළඹ කියන තැන දකින්න පුළුවන් දකින්න කියන තැනට එනකොට ධර්මතා හතරක් තියෙනවා අනුන්ගෙන් අහලා තව කෙනෙක් එයාගෙන් අහගත්තා කරුණ දෙකයි තව කෙනෙක් එයාගෙන් අහගත්තා ඊගාවෙක ඊට යන විදිහ නුවණින් බලබල තමන් ගියා මේ කාරණා හතරේ ඵලයේ තමයි කොළඹ ඒ වගේ කල්යන මිත්‍ර ඇසුර සත්‍යම ශ්‍රවණේ නිවන නිවනට යන මඟ නිවැරදිව අහගන්න ඕනේ. අහගත්තු දෙයට අනුව තමන් උත්සාහවත් වෙනවා මොනින් මෙහෙ කරන එක කියනවා යෝනිසෝ මනසිකාරය ධර්මවල ධර්ම පුස්තක මේ කාරණා හතරේ ප්‍රතිඵලය තමයි නිවන් දකින්න පුළුවන්. දකිනවා. දැන් අප බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවන මොකක්ද කියලා. නිවන දකින්න නම් ඒ කියන්නේ නිවන කියන්නේ නිරෝධයනේ නිරෝධ සත්‍යනේ. නිරෝධ සත්‍ය අවබෝධ වෙන්න නම් අපිට සමදී දුරු කිරීම අවබෝධ වෙන්න ඕනේ. සමතේ දියුණු කිරීම අවබෝධ වෙන්න නම් දුක අවබෝධ වෙලා තියෙන්නේ මේ හතර එකට මිසක තනියම බෑ. දුක තේරුම් ගත්ත කෙනෙකුට විතරයි නිවන් දකින්න පුළුවන්. දැන් අපි මෙන්න මේ කාරණාව බලමු. අපි මතක් කළා මම ඉස්සෙල්ලා උපමාවක් කියනවා ඔගොල්ලන්ට මේ එකම දේ නැවත නැවත හතරපස් පොලකින් ඇහෙනවා වගේ නොතේරිය යුතුයි. දවසින් දවස එකම දේ වුණා. අසුතම සනාති සුත පරිඋද්දකේ නැසෙවදී අහන්න ලැබෙනවා අහපු දේ මොකද පිළිසිදු වෙන්නේ. ඒ නිසා හොඳට අහගන්න ඉන්න. මම කිව්වේ ඔය චිත්‍රපට බලලා තියෙනවා නේද? The talk was broken into two parts for the convenience of listening. You listen to the part one of the talk. Click the next track to listen to the remainder of this talk.